මෙත්තානිසංස සුත්ත. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්හු ආමන්තේසි භික්හවෝති බදන්තේති තේභික්හු භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතද වූච මෙත්තාය භික්කවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානිකතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකා කතමේ ඒකාදස සුකං සුපති සුකං පටිබුජ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝහෝති අමනුස්සානං පියෝහෝති දේවතාරක්කන්ති නාස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විපසීදති අසම්මුල්හෝ කාලංකරෝති උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝතිී මෙත්තාය භික්කවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා පාටිකංකාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතු භාසිතං අභිනන්දුන්ති ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා